අද සූත්‍ර දේශනාව තුලින් සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේට අදාළ සූත්‍රයක් මයි තෝරගන්නේ මේ සූත්‍රයේ නම තමයි අනිච්ච සූත්‍රය අනිච්ච සූත්‍රය ඇසුරු කරගෙන ධර්ම කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නේ රාද කියන භික්ෂුන් වහන්සේට රාද භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කෙලස් තවන වැර ඇතිව නොපමාවම කොයි විදිහටද කාය ජීවිත දෙක নিরপেক্ষව පවත්ව ගන්න ඒ සඳහා යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධහම දේශනා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා රාද භික්ෂුන් වහන්සේ. ඒ මොහොතදී තමයි මේ අනිච්ච සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් රාද භික්ෂුන් වහන්සේ ආරම්භයලා දේශනා කරන්නේ. මෙතනදී කතා කරන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ආයතන ටික ඇසුරු කරගෙන ඒ තුලින් පහළ වෙන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, දිව්‍යා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන ටිකත් කාය ස්පර්ශ, චක්කු ස්පර්ශ, සෝත ස්පර්ශ, ගාහන ස්පර්ශ, දිව්‍යා ස්පර්ශ, මනෝ ස්පර්ශ ඒ වගේම ඒ ස්පර්ශය තුලින් හටගන්න සුඛ හෝ දුක්ඛ හෝ නොදුක්සෝ හෝ යම් වේදිතයක් ඇත්තම් ඒ වේදනාවන්හි පවතින යථාර්ථයන් මූලික කරලයි මේ සූත්‍ර දේශනා විස්තර කරන්නේ. ඇසෙහි පවතින අනිච්ච ස්වභාවය කනෙහි නාසයේ දිවෙහි කයෙහි මනසෙහි පවතින අනිච්ච ස්වභාවයත් ඒ විඥානයන්හි පවතින අනිච්ච වූ ස්වභාවයත් ඒ වගේම ස්පර්ශයන් සහ ස්පර්ශ වේදනාවන්හි පවතින අනිත්‍ය වූ ස්වභාවයත් මෙනෙහි කරලා එහි තියෙන චන්ද රාගයක් ඇත්නම් මේ දුරු කරගන්නා ක්‍රමවේදයක් විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව පෙන්වන්නේ. මෙතන පෙන්නනවා යන්කෝ රාධ අනිච්ඡන් తත්‍රතේ චන්தோපහතබ්බෝ රාද යමක් අනිස නම් මෙහි තාගේ ඡන්දයේ කැමැත්ත පහකට යුතුයි කියලා. එතකොට මෙතනදී අහනවා රාද කුමක් අනිස වෙනවද කියලා. එතකොට කියනවා ඇස අනිසයි කියලා. එහිලා තොපගේ ඡන්දය පහකට යුතුයි. රූ අනිසයි එහිලා තොපගේ ඡන්දේ පහකට යුතුයි. චක්කු විඥානයේ අනිසයි එහිලා <coughs> තාගේ ඡන්දේ පහකට යුතුයි. ඇස් පහස අනිසයි එහිලා තාගේ ඡන්දේ පහකට යුතුයි. ඇස් පහස නිසා සුව හෝ දුක් හෝ නොදුක් නොසුව හෝ යම් විඳුමක් උපදී නම් ඒදා නිසා එහිලා තාගේ ඡන්දේ පහකට යුතුයි. එහෙනම් මෙතනදී පෙන්වන්නේ ඇහත් රූපත් චක්කු විඤ්ඤාණත් ස්පර්ශයත් වේදනාවත් කියන තැන්හි පවතින අනිස ස්වභාවය දැකලා එහෙම නැත්නම් අනිත්‍යතාවය දැකලා චන්ද රාගයේ ප්‍රහීන කරගෙන নিরপেক্ষව ලෝකේ වාසය කරන ක්‍රමවේදයක් එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන ඇහැ කියන එක අනිසයි කියලා දකින්නටත් රූපය කියන එක අනිසයි කියලා දකින්නටත් අපිට ඇහැ පිළිබඳවත් රූපය පිළිබඳවත් මන අවබෝධයක් තියෙන්නට ඕන කරනවා. ඇහැ කියන කාරණාවේ අනිස දකිනකොට රූපේ අනිස දකින්නකොට ලෝක සම්මතෙන් අපිට එකපාරටම හිතෙන්න පුළුවන් ඇහැ අනිසයි කිව්වට පස්සේ මේ භෞතික වශයෙන් අපේ කයේ පිහිටලා තියෙනවා නම් අපි ලෝක සම්මතේ භාවිතා කරන ඇහැ කියලා මේක ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඔව් ඒක කැඩිලා යනව නේද, කුඩු වෙලා යනව නේද, බිඳිලා යනව නේද? වැగిරිලා වැනිසිලා නැති වෙලා යනව නේද? ඒ නිසා අනිසා ඒ නිසා ඒකට තියෙන මගේ කැමැත්ත මන් නැති කරගන්නට ඕන කොයිතරම් කැමති වුණත් වැඩක් නැහැ. ඒක ඒ විදිහට කැඩිලා කුඩු වෙලා බිඳිලා යන නිසා ඒකේ තේරුමක් නැහැ කියන සංකල්පයක් දුලි පිහිටලයි බොහෝ විට බොහෝ දෙනෙක් මේකේ අනිත්‍යතාවය එහෙම නැත්නම් අනිස බව දකින්නට උත්සාහ කරන්නේ. ඒක තමයි ලෝක සම්මතියේ තියෙන පිළිවෙත. රූපේ අනිසයි කිව්වට පස්සේ රූපේ දිහා බලන්නෙත් ඒ විදිහටමයි. මේ රූපයත් ඇති තේරුමක් නැහැ මේක කොයිතරම් අපි ලං කරගෙන හිටියත් මේකට කැමැත්තෙන් හිටියත් මේක කැඩිලා කුඩු වෙලා බිඳිලා වෙනසිලා වැగిරිලා යනවනේ. ඒ නිසා මේකට තියෙන ඡන්දේ කැමැත්ත අපි නැති කරගන්න ඕනේ. මොකද කැඩෙන කුඩු වෙන බිඳෙන දේවල් වලට කැමැත්තක් තියාගෙන හිටියට ඡන්දයක් පැවැත්වුවට වැඩක් නැහැ. ඒවා කැඩිලා කුඩු වෙලා බිඳිලා විනාශ වෙලා අනිත්‍ය වෙලා නැසිලා යන නිසා කියන තැනකින් තමයි අපි මේ ඇහැ අනිසයි රූපය අනිසයි කියවම ගලපගෙන තියෙන්නේ. හැබැයි අපි තෝරගන්නට ඕන තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක සත්වයන්ට පෙන්හලා දෙන නිවන් මඟ ලෝක සත්වයා දැනගෙන තිබුණ එකක් නෙවෙයි ලෝක සත්‍යය අවබෝධ කරගෙන එක තිබුණ එකක් නෙවෙයි. මේක නිසාම මේ ධර්මයට කියනවා අපි පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු කියලා. ඒක පෙර නොවිසූ විරූ ධර්මතාවයක්. එහෙනම් අපි දකින්නට වටින කාරණාවක් තියෙනවා තථාගත වූ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝක සම්මතේ ලෝකයා දකින තැනකින් කැඩෙන කුඩු වෙන බිඳෙන වෙනසෙන දේ අනිසයි එහෙම නැත්නම් අනිත්‍යයි කියන තැනකින් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වන්නේ ඊට එහා ගියපු ගැඹුරු තැනකේ හැබැයි ලෝකේ යම් කෙනෙකුට මේ කැඩෙන කුඩු වෙන බිඳෙන තැන අනිත්‍ය භාවය දැකලා එහෙම නැත්නම් ඒක නිසිසේ පවත්වන්න බෑ කියන මේ අනිසී කියන කාරණාව දැකලා ඉවර වෙලා පුළුවන්කමක් තියෙන ලෞකිකව යම් කලකිරීමක් ඇති කරගෙන මේ ධර්මයේ හොයන පැත්තකට යොමු වෙන්න පාරක් හදාගන්න. හැබැයි ඒ පාර හදාගත්ත පමණකින්ම යම් කෙනෙක් බුද්ධ ශාසනයට ඇතුල් වුණා වෙන්නේ නැහැ. ඇතුල් වෙන්නට අවශ්‍ය කරන මූලික අඩිතාලම වශයෙන් යම් කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා ඒ කැඩෙන කුඩු වෙන බිඳින දේවල් අනිත්‍යයි ස්ථිර නැහැ කියන තැන දැකලා හෝ අනිසයි නිසිසේ නැහැ කියන තැන දැකලා හෝ යම් කලකිරීමක් ඇති කරගන්නට හැබැයි ඉන් එහාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත්වන්නට නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඇහැ මොකද්ද රූපය මොකද්ද කියන කාරණාව ධර්මානුකූලවම තෝරගන්නට වෙනවා වටහා ගන්නට වෙනවා. අපි මුලින්ම එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ ඇහැ කියලා පෙන්නපු කාරණේ මොකද්ද කියලා තෝරගන්නට බලමු. ඒක තෝරගත්තේ නැත්නම් නොදන්නා දේක අපිට අනිස දකින්නට එහෙම නැත්නම් අනිච්ච දකින්නට පුළුවන් කමක් නැහැ. එතකොට මේ අනිස කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අනිස කියන්නේ නිසි නෑ කියන එක. එහෙනම් නිසි කියන්නේ කැමැති කියන එක, අනිසයි කියන්නේ කැමැතිසි නෑ කියන එක. එතකොට දැන් අපි කල්පනා කරලා බලන්නට ඕන ඕක හදාගත් එකක්, ඕක බුද්ධ ශාසනයට ගැළපෙන එකක් නෙවෙයි කියලා කියන නිසාමයි අද දවසේදී මේ සූත්‍ර දේශනාව තෝරගත්තේ. මොකද මේකේ දැන් කියනවා මේවා පරිවර්තනය කරපු භික්ෂුන් වහන්සේලාට දොස් කියනවා, බනිනවා කියලා අද දවසේදී වැරදි විදිහට පරිවර්තනය කරලා තියෙනවා අය කියලා බොහෝ දෝෂාරෝපණ එල්ල කරනවායි කියලා එක එක පැතිවලින් බොහෝ පිරිසක් නොඑක් නොඑක් මතවාද ගැටුම් ඇති කරගෙන තියෙනවා. හැබැයි අද දවසේදී මේ සූත්‍ර දේශනාවේදී සිංහල පරිවර්තනයේ හැමම තියෙනවා රාද යමක් අනිසනා මෙහි තාගේ ඡන්දේ පහකට යුතුයි. අනිසයි කියන වචනයම යොදාගෙන මේ පරිවර්තනය කළා තියෙනවා. එතකොට අපි කල්පනා කරලා බලන්නට ඕන මේ සංයුත්ත නිකාය හතරේ බොහෝ සූත්‍රවල දුක්ඛ සූත්‍රය අනත්ත් සූත්‍රයේත් එතර පැහැදිලිවම අනත්ත් කියන වචනය ඒ විදිහටම සිංහල පරිවර්තනයේ තියෙනවා අනාත්මයි කියන වචනේ භාවිතා කරලා නැහැ. එහෙනම් මෙතනදී මුලින්ම අපි මතක තියාගන්නට ඕන කාරණාවක් තියෙනවා අනාත්මයි කියලා යම් පරිවර්තනයක් තිබෙයි නම් ඒ පරිවර්තනයට අපි ඇඟිල්ල දික් කරන්නට කලින් බලන්නට ඕන අනාත්මයි කියන්නේ ආත්මයක් නෑ කියලා අපි ආත්මයක් නැත කියන අන්තේ පරිහරණය කරනවා කියන තැනින් ඇඟිල්ල දික් කළා තියෙන්නේ. හැබැයි මෙතනදී අපි තෝරගත්තොත් අනාත්මයි කියන කාරණාවෙන් කියන්නට උත්සාහවන්ත වෙලා තියෙන්නේ ප්‍රාදේශීය විවහාරයට අනුකූලව ආත්මයක් නැත කියලා හිම නෙවෙයි දැන් තෝරගන්න ඕන අනත්තා අසාර කට්ටේන ආදී වශයෙන් විග්‍රහ කරන තැන එතනත් අසාරත්වයේ පෙන්වලා දෙන්නේ මේ හේතුඵලව පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන ක්‍රියාවලියක් තුළ සත්ව පුජ්‍යල භාවයෙන් සාරත්වය ඉලා ගන්න යමක් නැති බවමයි පෙන්වලා තියෙන්නේ එතකොට අනාත්මයි කියන කාරණාවෙන් ආත්මයක් නැත කියලා ගත්තොතින් තමයි ගැටලු වෙන්නේ. ඒක අන්තයකට වැටෙනවා නැත කියන අන්තයට. එහෙනම් මෙතනදී අපි තෝරගන්න ඕන අනත්ත හෝ අනාත්ම භව ප්‍රකට කරන්නේ අසාර ලක්ෂණයෙන්. එතකොට අසාරයි කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන ක්‍රියාවලියක් තුල හේතුඵල යාන්ත්‍රණයක් තුල සත්ව වශයෙන් පුජ්‍යල වශයෙන් ගන්නට දෙයක් නැති නිසා ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරෝධ වෙන ධර්මතාවයක් නිසා මෙන්න මේක අනත්ත කියන පදේ භාවිතා කරලා තියෙනවා. එහෙනම් සත්ව පුජ්‍යල භාවයකින් තොරයි කියන එක විග්‍රහ කරගන්නටයි එතන අනත්ත කියන අර්ථය යොදලා තියෙන්නේ මේකත් තෝරගන්න ඕන. එහෙනම් මේ කාරණා ටික මුලින්ම මතක් කරන්නට යෙදුනේ අනාත්මයි කියන පදයට හෝ අනත්තයි කියන පදයට අපිට කිසිම මොහතක පද පරමාර්ථයෙන් එහෙම නැත්නම් අපේ ලෞකික අර්ථයෙන් ගලප ගන්නට ගියොතින් තමයි ගැටලුව තියෙන්නේ. හැබැයි ලෝකෝත්තර අර්ථයට ගිහිල්ලා බැලුවට පස්සේ ගැටලුකාරී තත්වයන් ගිලිහිලා යනවා නැති වෙලා යනවා මොකද හේතුඵල න්‍යායික පටිච්ච සමුප්පන්න වූ ධර්මතාවයේ යම් කෙනෙක් දකිනකොට තේරෙනවා එහෙනම් මේ ආනාත්මයි කියලා කියලා තියෙන්නේ ආත්මයක් නැහැ කියලා නෙවෙයි මේ තුල සත්වපුජ්‍යල භාවයෙන් පවත්ව ගන්නට කිසිවක් නැති හේතුඵල න්‍යායික ධර්මතාවයක් තියෙන නිසා අන්න එතනක් දකින්නේ අසාර වූ ස්වභාවයක්මයි සාරත්වහිලා ගන්නට කිසි දෙයක් නැති බව. එන අපි තෝරගන්නට ඕන කෙනෙක් මුලින්ම කියනවා සක්කාය දිට්ඨිය කියන එකේ මේ වැරදි විදිහට වටහාගෙන සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ අරිහත් වෙනකොට සක්කාය දිට්ඨිය සෝවන් ඵලයේදී දුරු වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි හොඳට දකින්නට ඕන කාරණාවක් තියෙනවා. සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා සෝවන් ඵලයේදී. එතකොට මෙතන සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියලා කියන්නේ මමය මගේ කියන හැඟීම සම්පූර්ණයෙන් දුර වෙලා යනවා කියන එක නෙවෙයි මෙතනදී සක්කාය දුට්ටිය දුර වෙනවා කියලා කියන්නේ මමයයි මගේයයි ගන්නට සුදුසු නොවන බවත් මේ තුල හේතුඵල න්‍යායික සම්බන්ධතාවයක් ක්‍රියාවලියක් තියෙන බවත් දකින්න එක තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන තැනදී සිද්ධ වෙන්නේ මමයයි මගේයයි කියන හැඟීම කාමරාග පටිග රූපරාග අරූපරාග අවිද්‍යාමාන උද්දච්ච කියන ටික තියෙන තාක්කල් තියෙනවා හැබැයි හැඟීම දුර වෙලා නැති වුණාට ditthi වශයෙන් මමයි මගේයි ගන්නට සුදුසු නොවන ක්‍රියාවලියක් මේ තුල සිද්ධ වෙනවා හේතුඵල න්‍යායිකව කියලා දකින්නට පුළුවන්කමක් තියෙනවා සක්කාය දිට්ඨිය දුරු වෙච්ච තැනකදී. එතනට නුවණ පවත්නවා. මොකද මමයයි මගේයයි ගත්ත දෘෂ්ටිය සහ මුලින්ම දුරු කරගන්නට අවශ්‍ය කරන දර්ශනපතයක් තමයි එහෙම නැත්නම් අවිද්‍යාමාන උද්දච්ච වලින් අස්මිමාන සහ මුලින්ම දුරු කරගන්නට අවශ්‍ය කරන දර්ශනයක් විදිහටමයි අපිට සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමේදී සිද්ධ වෙන්නේ ඒ නුවණ පහළ වෙන එක. මේ කාරණා ටිකත් මතක් කරලා අපි මේ අද සූත්‍ර දේශනාවේ විග්‍රහ කරන ඇහැ අනිච අනිසයි කියපු තැන කතා කරන්නට කලින් ඇහැ කියන්නේ මොකද්ද කියලා චුට්ටක් තෝරගන්නට බලමු. අපිට හිතෙන්නට පුළුවන් එකපාරටම මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ භෞතික රූපකයේ අපි ඇහැ විදියට හඳුන්වන මස්ලේ කයේ තියෙන ස්වභාවයක් කියලා. හැබැයි ඇහැ ගැන විස්තර කරන තැනදී භාග්‍යවතුන් වහන්සේ ඇහැ විදියට පෙන්වන්නේ අනිදස්සන වූ සප්පටිග වූ කියන අර්ථයක් අරගෙන. එහෙනම් එහැ අනිදස්සනයි සප්පටිගයි කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්න නැහැ. අපි තෝරගන්නට ඕන අනිදස්සන වූ එකක් ඒ කියන්නේ ඒක අපිට දර්ශනය කරගන්නට පුළුවන් එකක් නෙවෙයි සප්පටිගයි කියලා කිව්වේ ගැටෙන සුළුයි කියලා. එතකොට මෙතන ගැටෙන සුළුයි කියනකොට අපිට හිතෙන්න පුළුවන් එකපාරම මේ භෞතික කයේ තියෙන මේ ඇහැ විදිහට අපි හඳුන්වන එක අල්ලලා බලන්න පුළුවන් ඒ නිසයි ගැටෙන්නේ කියලා තීරණයක් ගන්න පුළුවන්. හැබැයි ගැටෙන සුළුයි කියලා භාග්‍යවතුන් වහන්සේ මෙතන පෙන්වන්නේ ඇහැට රූප ගැටෙන සුළුයි කියන තැනකින්. එතන පෙන්වන්නේ ස්පර්ශය කියන අර්ථයෙන් චක්කුංච පටිච්ච රූපයයි කියන තැනිනුයි මෙතනදී ගැටෙන සුළුයි කියලා පෙන්වුවේ. ඇහැට රූප ගැටෙනවා කියන අර්ථයෙන්. ඒ නැතුව මේ අපිට අල්ලලා බලන්න පුළුවන් කියන තැනකින් නෙවෙයි. පේන්නේ නැති එකක් හොයද අල්ලලා බලන්නේ කියලා මුලින්ම හිතලා බලන්නට ඕන. අල්ලන්නට පුළුවන් කමක් නැහැ මේ බුදුරජාණන් වහන්සේ පෙන්න නැහැ. මේක අපිට දකින්නට පුළුවන් කමකුත් නැහැ. එහෙනම් අපි තෝරගන්නට ඕන ඇයි මේ අල්ලන්නට බෑ කිව්වේ? ඇයි දකින්නට බෑ කිව්වේ? අපි නිතරම දකින්නට අවශ්‍ය කරන කාරණාවක් තියෙනවා. අපිට නිතරම තියෙන වැරදි මතයක්, වැරදි දෘෂ්ටියක්, වැරදි හැඟීමක් තමයි කවුරු හෝ පුජ්‍යලයක මේ රූපකය ඇතුලේ බැහැගෙන ඉන්නවා. ඒ රූපකය ඇතුලේ බැහැගෙන ඉන්න පුජ්‍යලයට තමයි මේ එළියේ තියෙන රූප පෙනෙන්නේ. එළියේ තියෙන ශබ්ද ඇහෙන්නේ. එළියේ තියෙන ගන්ධ දැනෙන්නේ. එළියේ තියෙන රස දැනෙන්නේ. එළියේ තියෙන පහස දැනෙන්නේ. එළියේ තියෙන සියල්ල විඳින්නේ ඇතුළේ ඉන්න පුජ්‍යලයක් කියන දෘෂ්ටියක් තුළ ඉඳලා අපි කටයුතු කරන්නේ. හැබැයි අපි තෝරගන්නට අවශ්‍ය කරනවා බුදුරජාණන් වහන්සේ කොයිම මොහොතකවත් මේක ඇතුලේ කවුරුවත් ඉන්නවා කියලා පෙන්නලා නැහැ. අපි දැන් හිතලා බලමුකෝ පටිච්ච සමුප්පාදේ අරගෙන. පටිච්ච සමුප්පාදේ ಜಾතිය විස්තර කරන තැනදී මේ ಜಾතිය කාගේද කියලා ඇහුවොතින් බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දීලා නැහැ කොයිම මොහොතකවත්. ඒ ප්‍රශ්නේ ඒ විදිහට අසනික සුදුසු නැහැයි කියලායි භාග්‍යවතුන් වහන්සේ නිතරම පෙන්වන්නේ. එහෙනම් අපිට පුළුවන් කමක් නැහැ කොයිම මොහොතකවත් මේ જાතිය මගේ එකක්. මම මිනිස්සෙක්. ඒ නිසා මේ මගේ જાතියට පහළ වෙලා තියෙන්නේ මටයි පේන්නේ කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ જાතිය හටගෙන තියෙන්නේ මොකක් නිසාද කියලා බැලුවොත් භවය නිසා જાතිය හටගෙන තියෙනවා. එනත්තම් භවපච්චයා ಜಾති. එතකොට අපි කල්පනා කරලා බලන්නට ඕන මෙතනදී වරදව වටහා ගන්න එපා බුදුරජාණන් වහන්සේ කොයිම මොහොතකවත් අනාදිමත් කාලයක් තිස්සේ අතීතයක් තිස්සේ ගමන් කරන සත්‍ය පුජ්‍යලයක් ඉන්නවා කියන එක නෙවෙයි පෙන්වලා තියෙන්නේ යම් අවිද්‍යාව සහගත හේතුවක් තිබුණා නම් ඒ අවිද්‍යාවට අනුකූල සංකාර කෙරෙකියම් ක්‍රියාපිළිවෙතක් තිබුණා නම් ඊට අනුකූලව ඒ හේතු ධර්මතාවලින් අද දවසේදී මේ ජාතිය පහළ වෙලා තියෙන බව විග්‍රහ කරන්නේ. එහෙනම් මේ ජාතියට මූල හේතුව අවිද්‍යාව මිසක් බුදුරජාණන් වහන්සේ කොයිම මොහොතකවත් ජාතියට හේතුව මමයි කියලා කොතනකවත් දේශනා කළා නැහැ. එහෙනම් මේ තෘෂ්ණාව මූලික කරගෙනයි අවිද්‍යාව ගොඩ නැගෙන්නේ අවිද්‍යාව මූලික කරගෙනමයි තෘෂ්ණාව ගොඩ නැගෙන්නේ. අපි කල්පනා කරලා බැලුවොත් තෘෂ්ණාව නැති කරන්න ඕන කියලා කිව්වට මගේ තෘෂ්ණාව හෝ මගේ අවිද්‍යාව නැති කරනවා නෙවෙයි. විද්‍යාවේ පහළවීම තුළින් තෘෂ්ණාවයි අවිද්‍යාවයි දුරු කරන පිළිවෙතක් පටිච්ච සමුප්පාදයට අනුකූලවමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පෙන්වලා දෙන්නේ. අපිට හිතෙන්නට පුළුවන් අද දවසේදී මේ පහළ වෙච්ච જાතිය මනුස්ස જાතියන එක හරියි. හැබැයි ඒ જાතිය අහවලාට අයිති කියලා පනවන්නට පුළුවන් කමක් නැහැ. මට අයිති, අරයට අයිති, අරය කරපු එකක්, මෙයා කරපු එකක් කියලා පනවන්නට පුළුවන් කමක් නැහැ. අද දවසේදී අපිට මේ જાතිය පහළවීම ගන්නට වෙන්නෙත් ආයතනයන්ගේ පහළවීමක් තියෙනවා නම් එතනින් තමයි මේ જાතිය පහළවීම විදිහට ගන්න වෙන්නේ. එතකොට අපි තෝරගන්නට ඕන ආයතනයන්හි පාලවීමත් අපිට ගන්නට වෙන්නේ ditta සුතමුත විඤ්ඤාත කියන තැනේ. පෙනෙන මට්ටම ditta කියනවා, ඇහෙන මට්ටම සුත කියනවා, දැනෙන මට්ටම මුත කියනවා. ගන්ධ දැනෙන, රස දැනෙන, පහස දැනෙන මට්ටමට කියන මුත කියලා. විඤ්ඤාත කියලා කියන සිතුවිලි පහල කරන මට්ටම. දැන් අපිට කොයිම මොහොතකවත් පෙනීමක් හටගත්තේ නැත්නම් ඇහැක් තිබුණා කියලාවත් රූපයක් තිබුණා කියලාවත් හැඟීමක් එන්නේ නැහැ. පෙනීමෙන් තොරව අපිට ඇහැ ගැන හෝ රූප ගැන කතා කරන්න අවස්ථාවක් යෙදෙන්නේ නැහැ. ඇහිමකින් තොරව කන ගැන හෝ ශබ්ද ගැන පනවන්න තැනක් යෙදෙන්නේ නැහැ. රස දැනීමකින් තොරව දිව ගැන හෝ අපිට රසය ගැන පනවන්න විදිහක් නැහැ. ගඳ සුවඳ දැනීමකින් තොරව නාසය ගැන හෝ ගඳ ගැන පණවන්න විදිහක් නැහැ. ස්පර්ශය දැන ගැනීමකින් තොරව අපිට කය ගැන හෝ පහස ගැන පණවන්න විදිහක් නැහැ. ඇයි පණවන්න විදිහක් නැහැ කියලා කියන්නේ? අපි මේ භෞතික කයේ පිහිටලා තියනවා කියලා ගත්තොත් ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික මේක අපි මුලාවකට වැටෙනවා. මොකද අපේ ඇහැට කොයිම මොහොතකවත් වර්ණ සටහනකින් තොරව වෙන කිසිම දෙයක් පතිත වෙන්නේ නැහැ. ආලෝක මාත්‍රයක් ඔස්සේ සංඥා මාත්‍රයක් ඔස්සේ වර්ණ සටහනක ඡායා මාත්‍රයක් දැනගන්නවා මිසක එතනින් තොරව අපිට ඇහැට වෙන කිසිම දෙයක් ගෝචර නොවන බව තෝරගන්න ඕන. දැන් අපි හිතලා බලමුකෝ මේ භෞතික රූපකය අරගෙන අපේ මේ භෞතික රූපකය අපිට එළියට පේන්න තියෙන්නේ කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික ඒ වගේම හැම. අපි එතකොට එක පාරටම යම් තැනකටපත් වෙනවා ඇතුලේ ඉන්න මට එළියේ ඉන්න සත්වයේගේ ඇහැක් පේනවා කනක් පේනවා නාසයක් පේනවා දිවක් පේනවා කයක් පේනවා කියන තැනකින් පුජ්‍යලත්වයෙන්මයි අපි නිතරම ලෝකේ පරිහරණය කරලා තියෙන්නේ. හැබැයි හොඳට තෝරගන්නට ඕන බුදුරජාණන් වහන්සේ නම් පෙන්වුවේ ඇහැ පේන එකක් නෙවෙයි කියලා. කන පේන එකක් නෙවෙයි කියලා, නාසය පේන එකක් නෙවෙයි කියලා, දිව පේන එකක් නෙවෙයි කියලා. එනම් පේන එකක් නොවන තැනකින් දේශනා කරපු අනිදස්සන තැනකින් දේශනා කරපු ටික පේනවා කියලා ගන්න එකම දැක්කා කියලා ගන්න එකම මුලාවක් බව අපිට වැටහිලා නැහැ. නොපෙනෙනවා කියප එක දර්ශනයට අහුවෙනව අහුවෙන්නේ නැහැ කියප එකක් පේනවා කියන තැනකින් අරගෙනමයි අපි ලෝකේ පරිහරණය කරන්නේ. එතකොට ඒ අපි ලෝකේ පරිහරණය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව නෙවෙයි. අපි ඇහැ කන නාසය දිව ශරීරය කියලා පනවගත්ත සම්මුති රාමුවක් තියෙනවා අපේ භෞතික වර්ණ සටහන් ටිකක් අරන් වෙලා. එතකොට යම් ධාතු නානාත්වයක් නිසා හටගත්තා වූ වර්ණ නානාත්වයක් තියෙයි නම් ඒ වර්ණ නානාත්වය අපිට පතිත වුණාට පස්සේ අපි එතනට ඇහැ කියලා සම්මත රාමුව තුල මනසෙන් සිහි කරලා මතක් කරගන්න බවක් තියෙනවා. හැබැයි එසේ සිහි කරලා මතක් කරගන්න බවක් තියෙනවා මිසක් ඇහැට කොයිම මොහතකවත් ඇහැ කියන එක හෝ කන කියන නාසය කියන දිව කියන එක පෙනිලා නැහැ. පෙනීම හටගන්න තැනදී වර්ණ සටහන් මාත්‍රයක් විතරමයි පෙනීමට ගෝචර වෙලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය ගෝචර විච්ච වර්ණ සටහන ආරම්භේලා අපි මේ ඇහැය, කනය, නාසය, දිවය, කය කියලා දාගත් සම්මුති රාමුව මනසෙන් සිහි කරලා අරගෙන අරගෙන අපි හිතන් ඉන්නවා අර භෞතිකයේ තුල ඇහැ පිහිටලා තියෙනවා. කන පිහිටලා තියෙනවා, නාසය පිහිටලා තියෙනවා, දිව පිහිටලා තියෙන ඒකමයි මට පේන්නේ. එළියේ තිබුණු ඇහැ ඇතුළේ ඉන්න මට පේනුණා. මෙන්න මේ ආදී වශයෙන් අරගෙන වැරදි අවබෝධයකින් යුත්ව ලෝකේ පරිහරණය කරනවා. හැබැයි අපි තෝරගෙන බලන්නට ඕන ඇහැ කන නාසය දිව ශරීරය කියන වචන ටික අපි තෝරගත්තේ සෝත විඥානය හරහා ආපු සද්ද මාත්‍රයක් ඔස්සේ. එහෙනම් අපිට අද දවසේදී වර්ණ සටහනක් පතිත වෙලා ඒ දැන හඳුනා ගැනීම සිද්ධ වෙන තැනදී අර සංකල්පිත ටික නිතරම මෙනෙහි කර කර මෙනෙහි කර කර මනසෙන් උපද්දවල දෙන ස්වභාවයක් තියෙනවා මේ ඇහැ මේ කන මේ නාසය ඇහැක් කනක් නාසයක් දරාගත්ත අම්මා මගේ ඉස්සරහා ඉන්නවා තාත්තා මගේ ඉස්සරහා ඉන්නවා කියන තැනකින් අපි ලෝකේ පරිහරණය කරනවා මේකෙන් කොයිම මොහොතකවත් අම්මා නැතය තාත්තා නැතය කියන නෙවෙයි උත්සාහවන්ත වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඇහැ අපි දැකලා නැති බව. කන නාසය දිව අපි දැකලා නැති බව තෝරගන්නටයි මේ උපමාව ගත්තේ. පේන්නේ නැහැ කියපු තැනකින් බුදුරජාණන් වහන්සේ පෙන්නන එක අපි පෙනුණා කියලා හිතන් ඉන්නවා නම් මේ ඉස්සරහා ඉන්න පුජ්‍යලයාගේ ඇහැ අපි දැකලා තියෙනවා කන දැකලා තියෙනවා නාසය දැකලා තියෙනවා දිව දැකලා තියෙනවා කියන මුලාවක ඉන්නවා නම් කවදාකවත් ඒ මට්ටමින් අපිට සක්කාය දිට්ඨිය කඩා ගන්නටවත් බුද්ධ දේශනාව ඇතුළට එන්නටවත් බෞද්ධ දර්ශනය මතු කර ගන්නට පුළුවන් කමක් නැහැ. මොකද එසේ ඉන්නවා කියන හැඟීමෙම මට මංවත් නැතිකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මට දරුවෝ ඉන්නවා කියලා. යම් කෙනෙක් හිත හිත ඉන්නවනේ ඒකම මුලාවක්. එනම් මමයයි මගේයයි ගන්නට සුදුසු නොවන හේතුඵල යාන්ත්‍රණයක් තුල ඉඳගෙන නැවතත් ඇතුළෙත් මම ඉන්නවා එළියෙත් තව තව පුජ්‍යලයෝ ඉන්නවා ඇහැ කන නාසය දිවවල් දරාගත්ත කියන තැනකින් පරිහරණය කරන එක කොයිතරම් මොඩකමක්ද බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඇහැ හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මතාවයක් කන කියන එක හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මතාවයක් නාසය කියන එක දිව කියන එක කය කියන එක හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මතාවයක් එහෙනම් පෙර නොතිබීම හේතු නිසා මේ මොහොතේ හටගෙන හේතු නිරෝධ වීමෙන් ඉතිරි නැතිවම නිරෝධ වෙන ධර්මතාවයක් මිසක් ඇහැ කන නාසය දිව ශරීරයේ විදිහට පෙන්වන්නේ කොයිම මොහොතකවත් මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික දරාගත් සත්‍යයේ පුජ්‍යලේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඊයේත් හිටියා අදත් හිටියා හෙටත් ඉන්නවා කියන තැනකින් එහෙම බුද්ධ දේශනාව කොයිම මොහොතකවත් පෙන්නලා නැහැ අපිට මොකද්ද වෙන්නේ? අපිට කන්න අඳින්න දෙන උයලා දෙන අම්මා තාත්තා අපිට උගන්වන ගුරුවරු වැඩිහිටියෝ අපිට ලං වෙලා ඉන්න නෑදෑයෝ හිත මිත්‍රාදීන් ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගෙන ඊයේ තිටිය අදත් ඉන්නවා හෙටත් ඉන්නවා කියන තැනකින් අපි ලෝකේ පරිහරණය කළා තියෙන්නේ මේක ලෝකේ පැවැත්මට තියෙන අවිද්‍යාවෙන් ගොඩනැගෙන දර්ශනයක් මිසක මේක යථාර්ථය නොවන බව තෝරගන්නට ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඇහැ මොකද්ද කියන එක තෝරගන්නකොට අපිට යන්නට වෙනවා කන නාසය දිව ශරීරය තෝරගන්නට යනකොට යන්නට වෙනවා එළියෙන් අපිට ඇහැ කන නාසය දිව ශරීරය දරාගත් කෙනෙක් දර්ශනීය නොවන තැනකින් ලෝකෙ දකින්නට. මොකද අනිදස්සන වූ ඇහැ කන නාසය දිව ශරීරය ගැන කතා කරන්නට යනකොට අනිදස්සන තැනකින් පනවපු දෙයක් සනිදස්සනයි කියලා හිතාගෙන පවත්වන එකම මුලාවක් බව තෝරගන්නට උන්න මුලින්ම. එතකොට ඉපද නිරෝධ වෙන ධර්මයක් කියන තැනදී පවතින ධර්මයක් පවතින ධර්මයක් පැවතිච්ච ධර්මයක් කියලා ගන්න එක මුලාවක් කියන තැන දැක ගන්නට ඕනේ. සංකතයක් කියපේක අපි වැරදි විදිහට අවබෝධ කරගෙන තියෙනවා. සංකතයි කියලා කියන්නේ ඊයේ තිබුණු අදත් තියෙන අනාදිමත් කාලයක සිට පවතින මතුවටත් පවතින කියන තැනකින් නෙවෙයි සංකතය විස්තර කරන්නේ. සංකතයක් කියලා කියන්නේම අපි දකින්නට ඕන තෝරගන්නට ඕන හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ ගොඩ නැගිලා ඒ හේතු නිරෝධ වීමෙන් ඉතිරි නැතුව නිරෝධ වෙන ධර්මතාවයක්. එහෙම නැත්නම් මේ මොහොතේ හේතු වලින් හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන එහෙම නැත්නම් සකස් වෙන ධර්මතාවයක් විදිහට දකින්නට ඕන. අපි එතකොට පුරුදු වෙලා ඉන්නව එහෙමනම් තියෙන හැ තියෙන රූපයක් කියන තැනකින් අරගෙන භෞතිකයේ දිහා බලාගෙන මෙන්න මේ ඇහැ කියන්නේ මේ ශරීරයේ තියෙන කොටසක් ඒක මොහොතක් මොහොතක් පාසා කැඩෙනවා, දිරනවා, කුඩු වෙනවා, බිඳෙනවා කියලායි දකින්න පුරුදු වෙලා තියෙන්නේ. රූපය කියලා කියන්නේ පවතින එකක්. ඒ පවතින ධර්මයේ කැඩෙනවා, කුඩු වෙනවා, බිඳෙනවා කියන තැනකින් අනිස දකින්නට, අනිච්ච දකින්නටයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමවේදයට අනිස දැක්කට අනිච්ච දැක්කට නිවන නම් හම් වෙන්නේ නැහැ මොකද පවතිනවා කියන තැනකින් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ උපදිනවා කියන තැනකින් හේතු ප්‍රත්‍යය. මේක තෝරගන්නට වෙනවා. එහෙනම් අපි හිතලා බලන්නට ඕන අපි ඉදිරියට අපි හිතමු අපේ අම්මා කියලා. අපිට හිතෙන්නේ ඇහැ දරාගත්ත කන දරාගත්ත නාසය දරාගත්ත දිව දරාගත්ත කයක් දරාගත්ත මගේම අම්මා ඉස්සරහට වෙලා ඉන්න බවටයි අපිට ලෝකෙ හම් වෙලා තියෙන්නේ. හැබැයි අපි තෝරගන්නට ඕන ඒ හම්බ වෙන ස්වභාවය තමයි ලෝක පැවැත්ම අවිද්‍යාවේ දැක්ම. අපි දැක්කොතින් මේ අපි ඉදිරියේ පතිත වෙලා තියෙන වර්ණ ඡායා මාත්‍රයක් විතරමයි කියලා. මොකද ඇහැට ගෝචර වර්ණ ඡායා මාත්‍රයක් නේ. වර්ණ ඡායා මාත්‍රේ කහද කොළද නිල්ද රතුද කෙස්ද ලොම්ද නියද කියන එක කොයිම මොහොතකවත් චක්කු විඥාණයට ගෝචර වෙලා නැහැ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්ච වේදනා කියන තැනකින් අපිට තියෙන්නේ ඇහැට රූප ගැටිලා චක්කු විඤ්ඤාණය පහළ වෙලා ඒ තුන්දෙනාගේ ස්පර්ශයෙන් දැනගත දැනීම මාත්‍රයක් එමෙ නැත්තම් පෙනීම මාත්‍රයක් විතරයි මේ පෙනෙන තැන අම්මා පෙනුනවත් කොණ්ඩේ පෙනුනවත් නිය පෙනුනවත් දත් පෙනුනවත් ඇහැ කන නාසය දිව ශරීරය කියලා එකක් පෙනුනවත් නොවේ හොඳට තෝරගන්න පෙනිච්ච තැන තිබුණේ ධාතු නානාත්වය නිසා යම් වර්ණ නානාත්වයක් තිබුණා නම් ඒකේ යම් ඡායා මාත්‍රයක් විතරයි පෙනුනේ. එතකොටම අපේ මනසේ ස්වභාවයක් තියෙනවා අම්මා දැක්කා කියලා සිහි කරලා දෙන බවක්. ඒක සම්මුතියට හරේ. හැබැයි පරමාර්ථයෙන් දකින්නට ඕන අම්මා දැක්කා කියලා සිහි කරලා දෙනවා මිසක් ඇහැ දැක්කා කන දැක්කා නාසය දැක්කා දිව දැක්කා කියලා භෞතික වර්ණනානාත්‍ය දැකලා සිහි කරන බවක් තියෙනවා මිසක් ඇත්තටම අම්මා දැක්කවත් ඇහැ දැක්කවත් කන දැක්කවත් නෙවෙයි. අන්නේ සිහි කරන භව මනෝ විඥාණයෙන් ආවර්ජනය කරන එකක් මිසක් ඒක පෙනෙන ස්වභාවයට අයිති නැති බව දකින්නට ඕන. ඔන්න ඔය පෙනෙන ස්වභාවය තුල අපි හොඳට තෝරගන්නට ඕන අම්මා තාත්තා හිටියා නෙවෙයි කහ කළු නිල් තිබුණා නෙවෙයි කෙස්ලොම් නියදත් තිබුණා නෙවෙයි කෙස්ලොම් නියදත් කියන ස්වභාවයත් අපි සංකල්පිතව සිහි කරගන්න බවක් මනසෙන් සිහි කරවන බවක් තියෙනවා එහෙනම් අපි හිතුවත් මේ මගේ අම්මගේ ඇහැ කියලා හිතන බවක් තිබුණට මනසෙන් උපද්දවලා දෙන බවක් තිබුණට මෙනෙහි කරලා දෙන බවක් තිබුණට ඒක ඇහැ නෙවෙයි. මොකද ඒක ඇහැ කියලා පනවගත්තේ වර්ණ සටහන් මාත්‍රයකට. එහෙනම් අපි තෝරගන්න ඕනේ ඇහැ කියන්නේ පෙනෙන ස්වභාවයට. එහෙනම් එතනදී තිබුණේ වර්ණ සටහනක පෙනීම මාත්‍රයක් මිසක එතන කොයිම මොහොතකවත් අපිට ඇහැ කියන ධර්මතාවය මුණ ගැහිලා නැහැ අම්මගේ ඇහැ කියන එක. මේ අම්මගේ ඇහැ මේ අම්මගේ කන කියන හැමතැනදීම තියෙන්නේ මොකද්ද කියලා බැලුවොත් වර්ණ මාත්‍රයක් විතරමයි මුණ ගැහුනේ. අපි මේ අම්මගේ ඇහැයි කියලා අල්ලලා බැලුවොතින් ඒ මොහොතේදී කාය විඥානේ හටගන්නා මිසක ඒ මොහොතේ චක්කු විඥානේ හටගන්නේ නැහැ. එතකොට ඒ මොහොතේදී කාය විඥානේ දන්නේ නැහැ මේක ඇහැ. මෙවැනි එකක් කාය විඥානට ගෝචර නැහැ. කාය විඥානට ගෝචර වෙන්නේ ස්පර්ශය විතරයි. එහෙනම් ඔන්නේ ස්පර්ශ වේදනාව දැනගන්නා මිසක් කාය විඥාණයෙන්. එතකොට මනෝ විඥාණයෙන් සිහි කරන බවක් තියෙනවා මේ මගේ අම්මගේ ඇහැ අල්ලනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඇහැ පේන්නේ නැහැ කියලා කිව්වා. පේන්නේ නැති එකක් කොහොමද අල්ලන්නේ කියලා හිතන්න එපැයි. අපිට අම්මගේ ඇහැ පෙනිලා. අම්මගේ ඇහැ අල්ලන්න පුළුවන් වෙලා. අම්මගේ කන පෙනිලා අම්මගේ කන අල්ලන්න පුළුවන් වෙලා. අම්මගේ නාසය පෙනිලා ඒක අල්ලන්න පුළුවන් වෙලා කොයිතරම් මුලාවක්ද වර්ණ සටහනක පෙනීම මාත්‍රය ඇහැ පෙනුන විදිහට අම්මගේ ඇහැ පෙනුන විදිහට මුලාවටපත් වෙලා අම්මගේ කන පෙනුණු විදිහට මුලාවටපත් වෙලා අම්මගේ නාසය පෙනුණා කියන තැනකින් මුලාවටපත් වෙලා පෙනිච්ච කියන මට්ටමින් පෙනිච්ච එකක් අල්ලන්න පුළුවන් කියලා රැවටිලා එහෙනම් හොඳට තෝරගන්න ඇහැ පේන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ කන පේන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ නාසය දිව ශරීරේ පෙනෙන්නේ නැහැ කියලා දේශනා කරපු තැන පේනවා කියලා මුලාවටපත් වෙලා ඒ මදිවට නොපෙනෙන එකක් කෙසේ අල්ලන්නද කියලාවත් නුවණක් නැතිකොට පේනවා කියන තැනකින් අල්ලගෙන පේන එක අල්ලන්න පුළුවන් වෙලා හොඳට තෝරගන්න ඇහැ උපදින්නේ කොයි මොහොතේද පෙනීම උපදින මොහොතේ ඇහැ උපදින්නේ අපිට ඇහැගෙන හෝ රූපේ ගැන කතා කරන්නට අවස්ථාව යෙදෙන්න ඔය පේනවා කියන මට්ටමින්. පෙනීමක් සිදුුනේ නැත්නම් අපිට ඇහැගෙන කතා කරන්නට වෙන්නේ නැහැ. රූපය ගැන කතා කරන්නට වෙන්නේ නැහැ. එහෙනම් චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං උපද තින්නං සංගති පස්සෝ පසපච්චා වේදනා කියන තැනකින් ස්පර්ශය නිසා හටගත් දැනීම මාත්‍රෙන් ඇහැ ගැන, රූපය ගැන, චක්කු විඥානය ගැන කතා කරනවා විනා එතනින් එහාට අපිට මේ ස්පර්ශයෙන් තොරව යමක් කතා කරන්නට වෙන්නේ නැහැ. එනම් පස්සපච්චා වේදනා කියන තැනිනුයි අපිට ඇහැ රූප ගැන කතා කරන්නට යෙදෙන එකම තැන. කන ශබ්ද ගැන, නාසය දිව ගැන, කය පහස ගැන, ගඳ සුවඳ ගැන, නාසයේ ගඳ ගැන කතා කරන්නට තියෙන එකම තැන ඔතන විතරයි. අපේ තියෙන වැරදි අවබෝධය නිසා අපි හිතනවා මේ භෞතිකයේ දිගටම පවතින ඇහැ කන නාසය දිව ශරීරයක් තියෙනවා. ඒක දරාගත් පුජ්‍යලයක් මේක ඇතුළේ ඉන්නවා කියන මුලා හැඟීමකින් යුක්තවයි ලෝකේ පරිහරණය කළා තියෙන්නේ. පෙනීම උපදින මොහොතෙන් හැර ඇහිීම දැනීම උපදින මොහොතෙන් හැර මමයයි පණව ගන්නට කිසිවක් නැහැනේ. පෙනෙන ඇහෙන දැනෙන ටිකට මම ඇයි දෘෂ්ටිගත වුණා මිසක් ස්පර්ශ පච්චයෙන් මේ ටික හටගත්තා කියලා දකින්නට නුවණ තිබ්බේ නෑ. ඕකයි මුලාව. වර්ණ සටහන පතිති විච්ච තැනදී ගිහිල්ලා මේ මගේ අම්මගේ නාසය අල්ලනවා ඇහැ අල්ලනවා කන අල්ලනවා කියලා හිතුවට එතන පොට්ටබ්බ ධර්මයක් කයට පතිත වෙලා කාය විඥානේ හටගෙන ඒ තුන්දෙනාගේ ස්පර්ශයෙන් හටගත් දැනීමක් තියෙනවා. ඔන්න ඔය දැනීම අරඹෙලා මනසෙන් සිහි කරන ස්වභාවයක් තියෙයි. මම විසින් අම්මගේ කන අල්ලනවා, ඇහැ අල්ලනවා, නාසය අල්ලනවා කියලා. හැබැයි එතන ධාතුව ගැටුණා මිසක් ඇහැ ගැටුනේ නෑ. එහෙනම් තෝරගන්නට ඕන එතනදී ධාතු කියන ස්වභාවය විතර අපිට ගැටෙන්නට තියෙන්නේ. ධාතුව ගැටෙනවා මිසක් ඇහැ හෝ කන හෝ නාසය කියන එක ගැටිලා නෑ. මොකද නාසයට ගැටෙන්නේ ගන්ධ මිසක් නාසයට පොට්ටබ්බ ගැටෙන්නේ නැහැ. දිවට ගැටෙන්නේ රස මිසක් දිවට පොට්ටබ්බ ගැටෙනවා කියලා කොහෙවත් පෙන්නලා නැහැ. කනට ශබ්ද ගැටෙනවා මිසක් කනට පොට්ටබ්බ ගැටෙන්නේ නැහැ. එහෙනම් පොට්ටබ්බේ නිතරම කාය විඥානේ උපද්දවලා දෙනවා මිසක් අපි ඇහැ අල්ලනවා කන අල්ලනවා නාසය අල්ලනවා කියපු කිසිම තැනක කන ඇල්ලුවා කියන තැනක එහෙමනම් කනට ගැටුනේ සෝත ශබ්ද විතරයිනේ එහෙනම් තෝරගන්න ඒ වෙලාවේ කාය විඥානේ හටගත්ත මිසක් ධාතුව ගැටිලා කන කොහේ උපදින්නද? කනක් කොහේ හම් වෙන්නද? ඒ වෙලාවේ අපි හොඳට තෝරගන්න ඕන කනට ගැටෙන්නේ සද්ද පමණමයි ඇහැට ගැටෙන්නේ වර්ණ පමණමයි දිවට ගැටෙන්නේ රස පමණමයි නාසයට ගැටෙන්නේ ගන්ධ පමණමයි එහෙනම් අපි මේ අම්මගේ ඇහැ අම්මගේ කන අම්මගේ නාසය අල්ලනවා කියලා මුලාවෙන් සිහි කරලා දෙන එක ඇත්තක්මයි කියලා දරාගත්තව මිසක් එතනදී ගැටිලා තියෙන්නේ පොට්ටබ්බ ධර්මයක් කයට ගැටිලා කාය විඥානෙ ඉපදිලා ඒ තුන් දෙනාගේ ස්පර්ශයෙන් හටගත්ත දැනෙන ස්වභාවය විතරක් පහළ වෙලා. ඕක දකින්න. එහෙනම් එළියෙන් අපිට කොයිම මොහොතකවත් ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික දැකලා නැහැ ඒ දැකපු අම්මා ඉන්නව ඇහැකන නාසය දිවසරාගේ දරාගත්ත කියන එකම මුලාවක්. එතන අපිට පෙනිලා තියෙන වර්ණ සටහන් මාත්‍රයක් විතරයි. ඒක පුජ්‍යල වශයෙන් ගන්නට කිසිම මොහොතක සුදුසු වන්නේ නැහැ සුදුසු නොවන ධර්මතාවය. එහෙනම් ඇහැ කියන එක කොයිම මොහොතකවත් අනුන්ගේ ඇහැ අපි දකින්නේ කොහොමද අපේ ඇහැවත් අපි නොදකිනකොට. පෙනීම හටගන්න මොහොතේ ඇහැ තිබුණු බවට රූපේ තිබුණු බවට එහෙම නැත්නම් රූපේ ඉපදෙන්නේ ඇහැ ඉපදෙන්නේ. ඇහිම හටගත්ත තැනයි කන උපදින්නේ ශබ්දේ උපදින්නේ. මොකද අපිට ඇහිමෙන් තොරව කන හෝ ශබ්දය ගැන කතා කරන්නට විදිහක් නෑ. එතකොට පෙනෙන මට්ටම හදලා දෙනකොට පේනකොට ඒ ඇහැට රූප ගැටිලා ඇහත් රූපත් වැයවිච්ච තැනකයි අපිට පෙනීම කියන කාරණාව හම්බ වෙන්නේ. ඒකත් ස්පර්ශය නිසා හටගෙන ඉතිරි නැතුවම නිරෝධ වෙලා යන ධර්මයක් මිසක් පවතින හැකනක් නාසයක් දිවස් ශරීරයක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නැහැ. එහෙනම් රූපේ ඉපදුනා කියලා දැනගන්නට වෙන්නේ පෙනෙන තැනින්. එහෙනම් අර භෞතිකයේ ඊයේ තියෙන අදත් තියෙන එකක් කැඩි කැඩි කුඩු විවි යනවා කියන තැන මුලාවක්. ඔන්න ඕක නොදන්නකම නිසාම අපි මොකද්ද කරන්නේ? අවිද්‍යාවෙන් ලෝකේ පරිහරණය කරන්නට යනවා. ඒ තාක්කල් භෞතිකයෙන් අපිට ඇහැ හම්බ වෙනවා කන හම්බ වෙනවා නාසය හම්බ වෙනවා දිව හම්බ වෙනවා ඇහැ කන නාසය දිව ශරීරය දරාගත් පුජ්‍යල වශයෙන් ගන්න ලෝකේ හම්බ වෙනවා හැබැයි හිතලා බලන්නකෝ කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ මුලාව නිසාම බුදුරජාණන් වහන්සේ පේන්නේ කියපු ඇහැ පේන එකක් පේන්නේ කියපු කන පේන එකක් කියන තැනකින් ලෝකේ පරිහරණය කරනවා මේකම මහ මුලාවක්. එහෙනම් මෙන්න මේ මුලාව දුරු කරගන්නට නම් අපි දකින්නට ඕන පතිත වෙන්නේ චක්කු විඥානය හරහා වර්ණ සටහනක්මයි. ඒ වර්ණ සටහනේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා එකක් තිබුණේ නැති බවත් ඇහැ කන නාසය දිව ශරීරය අල්ලනවා කියලා අල්ලනකොට ධාතුව ගැටිච්ච බවත් එතකොට තෝරගන්නට අවශ්‍ය කරනවා. එහෙනම් නහය අල්ලනවා කියලා අල්ලන තැනදී කාය විඥානේ හට ගන්නවා මිසක් එතන ගන්ධයක් දැනෙන්නේ නැහැ නේ කාය විඥානෙට. එහෙනම් කොහෙද ඒක නහය කියලා කියන්නේ? එහෙනම් හොඳට තෝරගන්න නහය කියලා අපි භෞතිකයෙන් දරාගත්තට මේ ටික ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්වපු තැන නෙවෙයි. එහෙනම් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වපු තැන අපිට ගෝචර කරගන්නට ඕන චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පසපච්ච වේදනා කියපු තැන. ස්පර්ශය හා සමගෙම ඒ මොහොතේදී උපදින ඇහැ ගැන, රූප ගැන, චක්කු විඥාන ගැන කතා කරනවා මිසක් ඒ ටික ඉතිරි නැතුවම අන්න අනිසයට පත්ලා යනවා කියලා දැක්කන අනිත්‍ය භාවයට පත්ලා යනවා. කිසිම කෙනෙකුට පාලනය කරන්න නතු කරන්න පුළුවන් එකක් නෙවෙයි. පුජ්‍යලත්වයෙන් මේක ගන්නට සුදුසු නොවන බව දකින්නට එනම් මේක මෙන්න මේ විදිහට නිසි නිසි කියලා හිතාගෙන හිටියට අපි තෝරගන්නට ඕන එක කාටවත් නිසිසේ පවතින ධර්මයක් නෙවෙයි. එතනයි මේ අනිස කියලා කියන්නේ. ඒ වගේ මේක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරෝධ වෙනවා නම් ඒ තුල අපිට අනිස මිසක් නිසි කියලා ගන්නට පුජ්‍යල භාවයක් පනවන්නට මේකේ පුළුවන් කමක් නැහැ කියලාමයි දකින්නට ඕන. මෙන්න මේ කාරණාව විවෘත වෙනකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ ඇහැ කියපු තැන රූපේ කියපු තැන බොහොම ගැඹුරු මට්ටමක් කියලා. ඇහැ අනිසයි කියලා බුදුන් වහන්සේ පෙන්වුවේ එහෙමනම් හේතු ප්‍රත්‍යයෙන් ඉපිද නිරෝධ වෙන හැගෙන මිසක් අපි ඇහැයි කියලා හිතන් හිටපු සනිදස්සන ස්වභාවය ගැන නෙවෙයි. අනිදස්සන ස්වභාවය. අපි කණයයි හිතාගෙන හිටපු මේ භෞතික ස්වභාවය නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ උපදින ස්වභාවය. අපි නාසයයි දිවයයි කියලා හිතාගෙන හිටපු ස්වභාවය නෙවෙයි. අන්න ඒ ස්පර්ශය නිසා ඒ මොහොතට දැනගන්න ස්වභාවයත් හා සමග ඉපදෙන ස්වභාවයක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. කොයිම මොහොතකවත් එහෙමනම් මේ බුදුන් වහන්සේ පෙන්නපු ක්‍රමවේදයට අනුව ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගත් පුජ්‍යලයක බාහිරෙන් අපිට හම් වෙන්නට බෑ. එසේ හම් වෙන තාක්කල්ම අපි ඉන්නේ බුද්ධ දේශනාවෙන් පරිබාහිරව අනිදස්සනයි කියපු තැන සනිදස්සනයි කියලා අරගත් අවිද්‍යාවක් තුළ. එනම් හොඳට දකින්න මගේ අම්මා කියලා කෙනෙක් ඇහැ කන නාසය දිව ශරීරයක් දරාගත්ත සනිදස්සන වූ මට්ටමකින් හම්බුනොතින් ඒක මුලාවක්. මොකද සනිදස්සන ඇහැ සනිදස්සන කනක් හම්බ වෙනවා කියලා කියන්නේ බුද්ධ දේශනාවෙන් බාහිර තැනක්. ඒක 100ට 100ක්ම බුද්ධ දේශනාවට කන පිටතනක්. අනිදස්සන යමක් සනිදස්සනයයි ගැනීමම මුලාවක්. එනම් හොඳට තෝරගන්න අපිට පෙනීම ඉපදුනේ යම් මොහතකද අන්න ඒ මොහොතේ පෙනීමට උපකාර කරපු ඇහත් රූපත් ඉපදිලා චක්කු විඤ්ඤාණත් ඉපදිලා ඒ ස්පර්ශයෙන් පෙනීම සකස් කරලා ඒ මොහොතේම ඉතිරි නැතුව නිරෝධ වුණා ඔන්න ඔය පෙනෙන මාත්‍රයට මමයි මගේයි පනව ගන්න එක සුදුසු වෙන්නේ නැහැ. මොකද ඒ පෙනීම සකස් කළපු ධර්මතාවේ හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වුණ ධර්මයක් මිසක් මම කරපු එකක් හෝ වෙන කෙනෙක් කරපු එකක් හෝ ඉබේ සිද්ධ වෙච්ච ධර්මතාවයක් නෙවෙයි. එනම් මෙන්න මෙතනට ආවට පස්සේ අපිට දකින්නට පුළුවන්නේ ඇහැ අනිසි රූපය අනිසී චක්කු විඥානය අනිසී ඒ වගේම චක්කු සම්පස්සය අනිසී චක්කු සම්පස්සයෙන් හටගත් යම් සුඛ හෝ දුක් හෝ උපේක්ෂා සහගත වේදනාවක් තියෙයි නම් මෙන්න මේ ටික අනිසී කියලා. අපිට හිතෙන්නට පුළුවන් ඇයි මේ චක්කු විඥාණය හරහා පනවල තියෙන්නේ මේ චක්කු විඤ්ඤාණය අනිසි ඒ වගේම ඇස් පහස අනිසි ස්පර්ශය අනිසි ඒ වගේම ඇස් පහස නිසා යම් සුව හෝ දුක් හෝ නොදුක් නොසුව හෝ කියන තැනදී සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ෂා වේදනා කියන තුනම පනවල තියෙනවා එහෙනම් අපි හොඳට තෝරගන්න ඕන මෙන්න මේකටයි අපි කිව්වේ විපාක නානාත්වයක් තියෙනවා කියලා ඒ විපාක නානාත්වයට අනුකූලව සුඛ දුක්ඛ උපේක්ෂා කියන ධර්මතා ටික වෙනස් වෙනස් ස්වභාවයකින් හටගන්නවා නානාත්ව විඥාන හටගන්නවා කියලා ඒ කාරණාව කතා කරනකොටයි අපි හේතු ප්‍රත්‍ය කියන ධර්මතා දෙකක් ගැන කතා කළේ මෙතනදී උත්සාහවන්ත වෙන්නේ නැහැ කොයිම මොහොතකවත් අනාදිමත් කාලයක් තිස්සේ ආපු සත්වේ පුජ්‍යලයක් ඉන්නවා කියන එක කතා කරන්නට හැබැයි මේ જાතිය පහළුනේ භවපච්චයෙන් කිව්වා භවයේ සකස් වෙන්නට යම් අවිද්‍යාවක් තිබුණා කියලා අපි කතා කළා එතකොට ඔන්න ඔය භවයට අනුකූලවයි જાතිය පහළ වෙන්නේ ඒ જાතියට જાතියෙන් જાතියට පොදු හේතු ධර්මතා යෙදිලා තියෙනවා ඊට අනුකූලයි ප්‍රත්‍ය ලැබෙනකොට ඒ જાති ඒ මොහොතේ උපදින්නේ. දැන් අපි හිතලා බැලුවොත් ප්‍රත්‍ය වශයෙන් ගත්තට පස්සේ සප්පච්චයන් කියන කාරණාවක් බුදුරජාන් වහන්සේ පෙන්නලා තියෙනවා. එතන පෙන්වන්නේ ප්‍රත්‍ය ධර්මතා හැම මොහොතකම සාධාරණයි සජාතීයයි කියලා හේතු ධර්මතා හැම නිතරම අජාතීයයි අසාධාරණයි කියන තැනකින් පෙන්නනවා. මේකට උපමාවක් වශයෙන් තමයි අපිට භෞතිකයෙන් මුලින්ම උපමාවක් අරගත්තොත් අපි මහ පොළවේ අඹ බීජකුයි කොස් බීජකුයි හිටෙව්වොත් ප්‍රත්‍ය ධර්මතා සතර මහා ධාතු යෝජා සාරේම අරගෙන ආහාර ප්‍රත්‍යයෙන් සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය එක සමානව ලබලා දුන්නත් කොස් ඇටෙන් කොස් ගහක් හදනවා මිනා අඹ ගහක් හදන්නට ඒ තුල හේතු යෙදිලා නැහැ. අඹ ඇටෙන් අඹ ගහක් හදනවා විනා ඒකෙන් කොස් ගහක් හදන්නට හේතු යෙදිලා නැහැ. එහෙනම් හේතු ධර්මතා යෙදිලා තියෙන විදිහට අනුව ප්‍රත්‍ය ලැබෙනකොට උපදින ස්වභාවේ නානාත්වයක් තියෙනවා. අඹ ඇටෙන් අඹ ගහක් උපදිනවා කොස් ඇටෙන් කොස් ගහක් උපදිනවා. ඔන හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මයක් එතනත් පෙන්වන්නට තියෙනවා. අන්න ඒ වගේම භවයේ නානාත්වයක් තිබුණා නම් ඊට අනුකූල මේ මොහොතේදී ಜಾතිය පහල කරනකොට ಜಾතිය අඳුන ගන්නට වෙන්නේ පෙනෙන ඇහෙන දැනෙන ටිකෙන් එතකොට මනුස්ස ಜಾතිය මනුස්ස විඥාන පහල වෙන්නේ අනේ මනුස්ස විඥානයේක ස්වභාවයේ මනුස්ස විඥානයකින් උපදින ස්වභාවයයි හරක් විඥානයක් ගත්තොත් බලු විඥානයක් කොටි විඥානයක් කියන තැනින් ගත්තොත් ඒකේ නානාත්වයක් තියෙනවා පෙනෙන ස්වභාවයේ උපදිනකොට ඒක ගැඹුරු කාරණාවක් ඒක ඉදිරි දේශනාවලින් නැවත ගැඹුරෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මෙන්න මේ නිසයි මේ සුඛ දුක්ඛ උපේක්ෂා ආදී කොටගත් තුන් වේදනාවන් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා මෙන්න මේ වේදනා පත්‍ය තණ්හා කියන තැනකිනුයි නිතරම තෘෂ්ණාව උපදින්නේ. මොකද ඇහත් රූපත් කියන දෙක වය වෙලා ඉවර වෙච්ච තැනක චක්කු විඥාන වය වෙලා ඉවර වෙච්ච තැනක ස්පර්ශයෙන් වැය වෙලා ඉවර වෙච්ච තැනක ස්පර්ශය නිසා වේදනාව හටගන්නේ. වේදනාව මම් කරගෙන මගේ කරගෙන ඇතුලේ සත්වේ පුජ්‍යලේ හිටියා එළියේ සත්වේ පුජ්‍යලේ හිටියා කියන මුලා දෘෂ්ටියේ ඉඳලා කටයුතු කරන තාක්කල් මොකද්ද වෙන්නේ අපි හිතනවා මේ ඡන්දය කැමැත්ත හටගෙන තියෙන්නේ බාහිර තියෙන යමක් වෙනුවෙන් කියලා. එහෙනම් බාහිර මේ ඡන්ද රාගය හටගන්නට එහෙම නැත්නම් ලෝභ දේශ මොහ අලෝභ දේශ සමෝහ ආදී හේතු සකස් වෙන්නට කිසිවක් නොමැති බව පෙන්වලා දුන්නා මුලින්ම සතර මහා ධාතුවේව සතර මහා ධාතු නිසා උපන් සතර මහා ධාති උපාදාය රූප කින කිසිම තැනක ලෝභ දේශ මොහ අලෝභ ආදී සමෝ හේතු නොයදෙන බවත් අපි සාකච්ඡා කරගන්නට යෙදුනා. ඉදිරියේදී නැවතත් මේ හේතු ප්‍රත්‍ය කියන කාරණා විග්‍රහ කරගන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේදී එහෙමනම් මේ සංයුත්ත නිකාය අනිච්ච සූත්‍රය ඇසුරෙන් අපි ඇහැ කන නාසය දිව ශරීරයේද රූප සද්ද ගන්ධ රස ස්පර්ශද චක්කුසෝත ගාන දිව්‍යාකාය මනෝවිඤ්ඤානද ඒ වගේම ස්පර්ශයන්ද සුඛ දුක්ඛ උපේක්ෂා ආදී වශයෙන් පහළ වෙන වේදනාවන්ද අනිසි භව නිසි නොවන භව අනික්‍ය ස්වභාවයෙන් යුක්ත භව හේතු ප්‍රත්‍යයෙන් ඉපදිලා නිරෝධ වෙන ධර්මතාවයක් බව තෝරගන්නටයි උත්සාහවන්ත වුනේ මෙන්න මේ කාරණාව දකිනකොට අවිද්‍යාව නිසා රූප උපාදානස්කන්ධයක් ගොඩනැගෙන්නට වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධයක් ගොඩනැගෙන්නට පංච උපාදානස්කන්ධයක් ගොඩනැගෙන්නට තිබුණා නම් හේතු ධර්ම ටිකක් අවිද්‍යාව දුරු වෙනකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධේ නිරෝධ වෙන බව තෝරගන්නට නුවණ ඥානය පහල කරගන්නට යම් උපකාරයක් උදව්වක් කරගත්තොත් මේකයි වටින්නේ. මෙතනයි උද්‍යවයේ ඥානය කියන එක පිටාරයි. එහෙම නැතු උද්‍යාවේ ඥානය කියන එක පිහිටන්නේ භෞතිකයේ ඉපද නිරෝධ වෙන තැනක් දැකලා නෙවෙයි මෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන් විපද නිරෝධ වෙන ධර්මතාවයක් තියෙනවා මෙන්න මේක පටිච්ච සමුප්පන්නව සංකතව පහළ වෙනවා මෙන්න මේ ධර්මතාවය දැක්කොතින් මෙන්න මෙතනින් පුජ්‍යලත්වය දුරු කරගෙන අවිද්‍යාව නසන්නට පුළුවන් ඥානයක් පහළ වෙනවා එන අවිද්‍යාව තියෙන තාක්කල් අවිද්‍යා සමුදය රූප සමුදය අවිද්‍යා සමුදය වේදනා සමුදය අවිද්‍යා සමුදය සංඥා සමුදය අවිද්‍යා සමුදය සංඛාර සමුදය අවිද්‍යා සමුදය විඥාන සමුදය කිය විදිහට උපාදාන ස්කන්ධය ගොඩනගෙනවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ තෘෂ්ණාව සමුදය වෙලා තෘෂ්ණා සමුදය රූප සමුදය ආදී වශයෙන් ඒ වගේම ඒ තෘෂ්ණාව නිසාම කර්ම සමුදය වෙලා කම්ම සමුදය රූප සමුදය කියපු ආකාරයට ඊට පස්සේ මෙන්න මේකට ආහාර සපයලා දිගින් දිගටම කබලින්කාර ආහාර මනෝ සංචේතන කියන්නේ කබලින්කාර ආහාර පස්සේ ආහාර මනෝ සංචේතන විඥාන වශයෙන් ආහාර පෝෂණය කරගෙන අවිද්‍යාව උදා වෙන විදිහ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා තියෙනවා මේ කාරණා නැවත නැවතත් ඉදිරියේදී සාකච්ඡා කරගන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේදී මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්නට අවශ්‍ය කරන යම් නුවණක් ඥානයක් පහල කරගන්නට අවශ්‍ය කරන නැන නුවණක් සකස්සෙත්වා සෑම සියලු දෙනාටම මේ උතුම් වූ සූත්‍ර දේශනාව තුළින් යම් පුණ්‍ය කුසල ශක්තියක් ජනිත වෙන්නට යෙදුනා නම් ඒ සියලු පුණ්‍ය කුසල ශක්තිය උතුම් නිවන පිණිසම ප්‍රඥා පාරමිතාවක් බවටමපත් වේවා ප්‍රඥා පෞරබ්බවටම පත්වෙත්වා හැම දිනාටම තිරුවන් සරණයි